නැයි අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 153 වැඩසටහන නිවාසික භාවනා වැඩසටහන පළවෙනි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද පළවෙනි දවස නිසා ධර්ම සාකච්ඡාවට කලින් කෙටි හඳුන්වා දීමක් මතක් කිරීමක් කරන්න කැමති කාගෙත් දැන ගැනීම සඳහා ඉතින් මේ ධර්ම සාකච්ඡාට හම්බ වෙන වෙලාව නැත්තම් මේ අපි දැන් මුණ ගැහිලා ඉන්න වෙලාව වෙනකොට නිස්සාරණවනේ පැත්තෙන් මේ පිළිසට සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා කියන පදනමේ තමයි අපි ඉදිරියට යන්නේ. එකක් තමයි ඔක්කොටම වගේ මේ වෙනකොට කමටහන කියන්නේ මොකද්ද භාවනා කරන්නේ මොකද්ද කියන එක මතක් කරලා ඇති. ඉඳගත්තාම මේමයි කරන්නේ. සක්මන් භාවනා මෙහෙමයි. පරියංක භාවනාවයි කියලා. දෙක සිල්මෑණිවරු හැර අනික කාට සීලයක් සමාදන් කරලා අපි උපෝසත අටහංග සීල පදනමකට අරගෙන තියෙනවා. තුන මේ භාවනා වැඩමුළුවේදී අපේ ඇවතුම් පැවතුම් දිනචරියාව සහ අනිකුත් විස්තර මේ වෙනකොට මතක් කරලා තියෙනවා. මෙතන වැසිකිලි ගැසිකිලි තියෙනවා මෙතන දාහනේ මේ වෙලාව වතුර මෙතන කියන ටික අපින් කෙරෙන්න ඕනේ වැඩක් ආගන්තුක සත්කාරේ ඒ ටික අපි වෙනුවෙන් වැඩමුළු නායකත්වයෙන් සිද්ධ වෙනවා. ඉතින් අපි දැන් ඒ හදාගත්ත පදනම ඉඳගෙනයි විසිටට යන්න බලාපොරොත්තු වෙන නිසා කාට හරි මේ සභාවේ ඉන්න ඒ කමඨාන් සුද්ධ කිරීම කමඨාන් පිළිබඳව දීලා තියෙන ඒ කමඨාන් ධර්මදේශනාවේ යම් ගැටළු ස්ථානයක් තියෙනවා. තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් කරුණා කරලා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලදී අහුම්කන්න. ඒක විසඳ ගන්න. ඒකට අපි මේ ධර්ම සාකච්ඡාව පාදක කරගන්නවා. දෙක මේ රකින්න සීලය පිළිබඳව තමයි සැකන. එහෙම නැත්නම් ඇයි මේ අපිට සීලයක් සමාදන් කරවන්නේ කියන එක තේරෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක අපහසු නම් ඒක අපි මේ ධර්ම සාකච්ඡාවට යොමු කරන්න. එතකොට අපිට පුළුවන් අපේ ශක්ති ප්‍රමාණයක විසඳ ගන්න. ඒ වගේම වැඩමුළුව සඳහා අපි යම් නීති පද්ධතියක් දිනචරියාවක් විවස්ථා මණ්ඩලයක් සැස් කරගත්තා නම් ඒව පිළිබඳව සැක ඇයි මේ විදිහට නීති දාන්නේ කොහොමද අපිට මේවා කරන්නේ අපිට මේවා කරදරයි කියලා හිතෙනවනම් ඒක මේ සභාවට ඉදිරිපත් කරන්නයි කියලා කියනවා මොකද එතකොට අපි එකිනෙකා කතා කරන එක නතර වෙයි කවුරක්වත් ඒවට උත්තර දීලා හරියන්නේ නැහැ ඒක ඉතින් අපි අර නිසන්න වනේ මේ වට උත්තර ලැබෙන්න ඕනේ. ඇයි මේ කමටහන් මේ විදියට දෙන්නේ? ඇයි මේ අට සීලයක් සමාදන් කරන්නේ? ඇයි මේ විවස්ථාවක් කරන්න කියන්නේ? මොකද නැත්නම් අපිට මේ වගේ පිරිසක් එක්ක ඉදිරියට යන්න බෑ. ඉතින් ඒ නිසා එක එකන කතා කරන්න යන්න එපා වගේ. කතා කරුවට ඒකේ කෙලවරක් කර ගන්න අමාරුයි. ඉතින් ඒ තුන පළවෙනි මතක් ඒ ටික පුළුවන් පළවෙනි දෙවෙනි දවසේ තමයි එනවනම් එන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා තව මේ ධර්ම සාකච්ඡාවේ live වැඩ කීපයක්. එකක් තමයි තමන් භාවනා කරන කර්මස්ථානයේ භාවනා වැඩපිළිවෙලේ තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් අපි ඒකත් මේ වෙලාවේ මතක් කරගන්නවා. මෙන්න මෙහෙමයි භාවනා කරනකොට මට මෙහෙමයි වෙන්නේ මේක දැනගන්න ඕනේ මේක ඉදිරිපත් කරන්න කැමතියි කියලා. අපි ඒකට සාමාන්‍යයෙන් අපේ ඌරුවට අපි කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියලා. ඒක අපි නිස්සන්මනේ අලුත් ආරයක් පටන් ගත්තා. පොදු කමඨාන් සුද්ධ කිරීම. තමන්ගේ තියෙන කමඨාන ලියලා දානවා. දැනගන්න ඕනේ කාරණාව අපි ඒක ඊට පස්සේ ප්‍රසිද්ධියේ සාකච්ඡා කරනවා. ඊට අමතරව තව වැඩක් වෙනවා මෙතන ධර්ම සාකච්ඡාවක් යනවා. විශේෂයෙන්ම අපි හවස 5ට ධර්ම දේශනාවක් මේ වැඩමුළුව සඳහා පවත්වන දේශනාවලිය. ඉතින් මේ දේශනාවේ සඳහන් කරුණු සමහරට වැටෙන්නේ නැත්නම් ඒක අපිට පුළුවන් ධර්ම සාකච්ඡාවක මාර්ගයෙන් ධර්ම සාකච්ඡාවක බාටපත් කරගන්න අපේ මේ පැය. ඒක සිද්ධ වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන්. ඒසා ලියන එකනා මේකට ලියලා දානවා Tamanට ඕනේ කාරණාව සීලයේ සම්බන්ධ එකක්ද කමඨහන් සම්බන්ධ එකක්ද එහෙම නැත්නම් අපේ දිනචරියාව අවතුම් පැවතුම් ගැන නැත්නම් Tamanගේ භාවනාවේ සක්මනද පරියන්කේද එදිනතා වැඩද එහෙනම් ධර්මදේශනා සම්බන්ධයෙන් කියලා ලියලා නමගම අපිට අවශ්‍ය කරන්නේ පෙට්ටියට දැම්මට පස්සේ අපි ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේ ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිලොකුත් වෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාවක් පොදු කමඨාන් සුද්ධ කිරීමක් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් වශයෙන් මේක වෙනවා. ඉතින් අපි හැමදාම මේකට පැයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් බලා ඒක පිළිසෙට කාලසටහනට ඒක ඇතුල් කර දීප වශයෙන් බලාපොරොත්තු පිරිස අතර මොනම කතාවක්වත් අවශ්‍ය නැහැ. පිරිස එක එකනාව බැල්කනියට වෙලා ඉඳගෙන අතෙන් වෙලා ඉඳගෙන කතා කර හිටියොත් අපි කනගාටු වෙනවා මෙච්චර විශාල ගානකට කරගත්ත මේ වැඩපිළිවෙල අද මේ ඇවිල්ලා තියෙන්නේ අපේ හීනකින්වත් හිතුව නැත්ැනක. 100කට ආසන්න පිරිසක් අපි නේවාසිකව ගත කරනවා. කිසිම කෙනෙකුට කිසිම හේතුවක් නිසා කතා කරන්න ඕන කමක් වෙන්නේ නැහැ. අවශ්‍ය වෙනවා නම් වැඩමුළු නායකත්වයට කතා කරන්න නැත්නම් වැඩමුළු නායකයපත් කර නායකත්වයපත් කරනද ඒ කණ්ඩායම් නායකයන්ට කතා කරනවා මිසක් කිසිම විදියකට අනික් කෙනෙකුට කතා කරන්න ඕනේ නැහැ. අදිසි කරදරයක් වුණොත් ඒ දීලා තියෙන පිළිවෙලට වැඩ කරන්න. ඒකෝට අපිට අපිට කියන්න පුළුවන් මේ 100ක් නේ 200ක් දැම්මත් අපිට මේ මෙතෙන්ට අනේන මිනිසුන්ගේ මේ දේශීය වෙනස් නැත්නම් මේ සීය වෙනස් දායකයාගේ වෙනස් බලන් දෙනාගේ වෙනස් එතකොට මේගොල්ලොත් ඒ දායකයාගේ මට්ටමට යන්නේ නමුත් සම්බවටපත් වුණොත් ඒක ඕගොල්ලෝ විසින් කර ගන්න දෙයක් අපි මේ හදලා දීලා තියෙන්නේ අපි සම්භාව්‍ය විදියට සලකන ওই පිරිසට මේ සමහර විටක දායකයෝ දාන දීලා වඳිනවා ඉතින් ඇවිල්ලා අපිට කියනවා නේ ස්වාංශ බඩ දනවා එහෙම වෙනකොට මේ මිනිස්සු කොච්චර දෝ දුර ඉඳගෙන උයලා කන්න බොන්න දීලා අපි දැකලා දාහනේ වැඳලා දාහනේ දීලා වැඳලා පතේ පතට යනවා කිය. ඉතින් ඒක රකින්න උත්සාහ කරන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා කුල ගෞරවය නිසා හෝ සීල ගෞරවය නිසා ඒ තල්සලකු ලබන්න හැබැයි ලව් සැලකුම් වලට තරම් වෙන විදිහට ජීවත් වෙන්න. හැසිරෙන්න ඕනේ. ඒකට මේ පොඩි ඉඟියක් මේ දෙන්නේ මේ හඳුනා දීමේ මාර්ගේ ඒ එතකොට අර ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේකේ ලිඛිතව දාන්න පුළුවන්. නමගම අවශ්‍ය වෙන්නේ මෙන්න මේකයි කාරණාව කියලා ලියන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කල් වේලා ලැබුණොත් මේ මයික් එකක් දීලා තිනවා. ඒකෙන් ඕන කෙනෙකුට සභාවට ප්‍රශ්නක් අහන්න පුළුවන්. සමහර විටක මේ ලියලා තියෙන ප්‍රශ්න වලට උත්තර සපයන්න තරම් තොරතුරු මදි නම් මමත් විමසීමක් කරනවා. ප්‍රශ්න ලියපෙන්නාට ඉදිරිපත් වෙන්නේ කියලා. එතකොටත් අපි සම්බන්ධතාවය පවත්න්නේ ඒ ඒ හිත මෙහෙට ගෙනියන්න පුළුවන් මයික් එක හරහා තමයි. එතකොට මේ වෙනකොටත් කම්පියුටර් හරහා විශාල පිරිසක් විවිධ රටවල් වල අහුම්කම් දෙනවා. එතකොට ඒ ඇත්තන්ට ප්‍රශ්නෙත් ඇහෙන උත්තරෙත් ලැබෙනවා. දැන් මම මේ කතා කරනකොට ඒ කතාව ඒගොල්ලන් හොඳට ඇහෙනවා. ප්‍රශ්න කියවන එක්කනට ප්‍රශ්න කියවනකොට ඒකත් ඇහෙනවා. සභාවේ කතා බෑ. ස්වභාවය කතා කරනවා නම් අර මයික් එකට කතා කරන්න ඕනේ. ඒක ටිකක් මම දන්නවා හිරිහැරයක් කියලා. මොකද දෙනකොට ඒක හුරු නෑ. ඒක හැබැයි ඒ හිරිහැර කරන අදහසින් නෙවෙයි කියලා තියෙන්නේ පිටේ ඉඳලා අහන කට්ටිය කියලා තියෙනවා සාංශ ප්‍රශ්නේ ඇහෙන්නේ නැත්නම් අපිට ඔබ වහන්සේ දෙන උත්තරේ තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට කරන ගෞරවයක් වශයෙන් කරන්න. ඉතින් මම මේ ටික කිව්වට පස්සේ මම ඉල්ලා හිටනවා ලිනිගේ මහත්මයාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ මේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භයක් ලබා දෙන්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න කමඨාන් උපදෙස් සඳහා ගැටලු තුනක් පමණ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ ගැටලු තුනම භාවනාවට සම්බන්ධ ගැටලු ස්වාමීන් වහන්සේ. පළවෙනි එක පින්වත් ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මාහට සිහිය පිහිටුවා ගැනීමට ඇති ප්‍රධානම බාධාව ඉරියව්වේ ඇතිවන වේදනා ස්වභාවයයි. ශරීරයේ ඇතිවන වේදනාවත් සමග සිත එකක කර ගැනීමට අපහසුය. සක්මන් භාවනාවේදී සිත එකක කර ගැනීම පහසුය. ඉරියව්වේ ඉරියව්ව නිසා ඇතිවන කායික වේදනා මගහැර භාවනා කළ යුතු ආකාරය පහදා දෙනසේක්වා. පෙරුවන් සරණයි. මේක ඉතින් ඇත්තටම ආධුනිකයන්ට ගොඩක් වෙලාට එන ප්‍රශ්නයි. වයසක අය මොකක් භාවනා කරන්නෙත් නැති ඕක නිසා මේ ඉඳගෙන ඉන්න ඉරියව පවත්වා ගන්න බෑ කියන එක. පැත්තකින් සාධාරණයි ඒක. අනිත් පැත්තෙන් අසාධාරණයි. මොකද හේතුව අපි මේ කෙනා උත්තර දෙන්න කැමති නම් වාඩි වෙලා ඉන්නකොට මේ කයේ දැනෙන යම් යම් අපහසුතා එහෙම නැත්නම් වේදනා සතිය නිසා සතිය පිහිටවපු බවට ලැබිච්ච සාධකයක් එහෙම නැත්නම් ආශිර්වාදයක්ද එහෙම නැත්නම් සතියට බාධාවත්ද කියලා අහුවොත් මම කැමැති සභාවට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මේ ලියපෙකන කැමැතිද කයේ වේදනාව දැනෙන්නේ සතිය තියෙන වෙලාවට විතරයි මේ සතිය තියෙන බවට ලකුණක් මේ සතිය තියෙන සම්බෙච්චි සුභාසින්තනයක් එහෙම නැත්නම් කයට වේදනාව ආපුවාම සතිය පිහිටවන්න බෑ සතියට කරදරයක් සතියට අරියාදුවක් කියලා මේක දෙකක් තියෙනවා ඉතින් මේ ලියපෙකනාගේ මම කැමැති මත විමසන්න කැමැති දාතෝ උස්සන්න ප්‍රශ්න ලියපෙකනා. ඉතින් එමු නැතු අමාරුයි අපිට ඉස්සරහට සාකච්ඡාව ගෙනියන්න. මේක හැමදාම දවස් 10 වෙන ප්‍රශ්න එන්නේ. අර මයික් එක පිටිපස්සට එන්න. හොඳයි මම පිළිසිතුකම සඳහා නැවතත් මගේ ප්‍රශ්නේ වරණගනවා. මම පිළිසුරක් බලාපොරොත්තු වෙන්නේ මේකේ ලියලා තියෙනවා. මට ප්‍රධාන බාධාව වෙලා තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට කයේ ඉරියව්වේ තියෙන වේදනාව කියලා. මම ඒක ගණන් ගන්න නැතුව වගේ ප්‍රශ්නයක් අහනවා. කයි වේදනා දැනීම සතියේ තියෙන බවට ලකුණක්, සතියේ තියෙන බවට සාක්ෂියක්, හෝ සතියේ තියෙන බව නිසා ලැබිච්ච ආශීර්වාදයක්ද? එහෙම නැත්නම් සතියේට අරියාදුවක්, කරදරයක්, කංකටොල්ලක්ද කියලා ඇහුවොත් මොකද කියන්නේ? අත්‍තරම් ස්වාමීන් වහන්සේ මේ දැනීම කියන්නේ වේදනාව දැනෙනවා කියලා අපි සිහියෙන් ඉන්න බවට සාධකයක් තමයි. නමුත් අර දිගටම බා කියන්නේ භාවනා අරමුණේ පවත්වාගෙන යද්දී ඒක අපහසුාවක් වගේ දැනුන හින්දා තමයි මම ඒ කියන්නේ ඒක මගහරවාගෙන කොහොමද එක දිගටම මේ අපි කරගෙන යන භාවනාවේ සිහිය පිහිටවන්නේ කොහොමද කියලා තමයි දැනගන්න ඕනේ හැමදේම. ඒ කියන්නේ මෙතන ඒක නිසා ওই කට උතර දුන්නට පස්සේ හරිය ලේසි කියලා දෙන්න. අපිට මතුවෙච්ච අරමුණේ සතිය පිහිටවන්න තියෙන්නේ අහවල් අරමුණේ කියලා එකක් නැහැ. දෙක හිත ඒකාග්‍ර කරන්න අපිට ඕනකමකුත් නැහැ. දැන් ওই කතා කරන්නේ තමයි පනවා ගන්නලා දාරපුනේ හිත ඒකාග්‍ර කරන්න බැරි චෝදනාවක් ඔය තියෙන්නේ. නමුත් අපිට ඕන කරන්නේ සතියනේ. දැන් කයේ කය වේදනාව එනවයි කියලා කියන්නේ කයේ සතිය පිහිටවලා. ඉතින් ඒක දිගේ යන්න ඒ සතිය නැත්තම් කයේ වේදනාව පිහිටපු සතිය ඊයට වැඩිය අද චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් ඕක තමයි භාවනා දියුණුව කියන්නේ. ඒක නිසා කායයට පැමිණිච්ච මේ වේදනා සිරි දෙව්දුවකට වැඩියා වාගේ භාවනා කරපු නිසා මට ලැබිච්ච වාසියක් කියලා ඒක ප්‍රමෝදයක් කරගත්තොත් ඒක සුභාසින්සනයක් කරගත්තොත් අපිට වේදන දැන හැම වෙලාවෙම දැනගන්න පුළුවන් ඔන්නේ අන්තන් දැන් සතිය පිහිටියයි කියලා. එතකොට අපි අර හිතාගෙන හිටියන් අපි ආනපානේ හරි පිම්බීම හැකිලිය හරි වෙන ඒක නැති වෙයි. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ වෙත හිත ඒකාග්‍රත් නැති වෙයි. නමුත් සතිය පිහිටවල තියනවා කියන එකට වේදනාවේ නැත්නම් වේදනාවක් අරමුණු කෙරුවට කිසිම පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සතිය පිහිටපු වෙලාවේ ඉස්මතු වෙලා එන සද්ද නම් වේදනා නම් හිතවිලි නම් ඒක දීපු අරමුණක් නෙමෙයි මතුවෙච්ච අරමුණක් නේ. ඒක වඩා හොඳයි. එහෙම නැති තැන තමයි අපි ආනපාන හිත දාන්නේ. එහෙම නැති තැන තමයි අපි පිම්බීම ඇක්ලිමට හිත දාන්නේ. එහෙම නැත්තැන තමයි අපි සාමාන්‍ය කයේ පැවැත්මට හිත දාන්නේ. නිසා භාවනාවේම අරමුණක් මතුවෙනවනම් වඩා හොඳයි. ඒ නිසා කාට හරි පුළුවන් නම් සක්මණේක අඩුයි කියලා ලියලක් තියෙනවා. කොයි වෙලාවක හරි කයට හිත ආපු වෙලාවක විතරයි අපිට කය වේදනාව දැනෙන්නේ. ඒතර කයට වේදන හැම වෙලාවෙම කය වේදනාවක් තියෙනවා. දැනෙන්නේ නැහැ කියලා කියන්නේ අපි ඊයේ හිත තියෙන නැත්නම් හෙට කරන දේ හිත තියෙන නැත්නම් අල්ලපු ගෙදර මනුස්සයා ගන්න හිතේ හිතයින වෙන කොහයක්. ඒව තියෙන තාක්කල් කය වේදනාවක් දැනෙන්නේ නැහැ. ඉතින් අපිට මේක නැති කරලා භාවනා කරන්න ඕනයි කියලා කියන්නේ අපිට එහෙනම් ගෙදගේ හිත අතීතේ පවත්තන්න කවදාකවත් කය වේදනාවක් නැහැ. අනාගතේ හිත පවත්තන කය වේදනාවක් ඉන්නේ නැහැ අල්ලපු ගෙදර එක්කෙනෙක් ගැන බබා ගැන මහත්තයා ගැන කතා කරගෙන ඉන්නේ නැහැ වෙන තැනක් ගැන හිතන්න ඉන්නේ නැහැ ඒකට බලන්න අපි කොච්චරක් මේ ජීවත් වෙනවා කිව්වට ජීවත් වෙන්නේ හීනෙකද අතීතේ අනාගතේද අපි ඒකට ප්‍රියයි කයට ආපු ගමන් හිත වේදනාව තමයි දෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපි ඉන්නේ වේදනා සාගරයක පත්තුලේ. ඒ බව දැනගන්න කැමති නැති නිසා අපි කියන ඉඳගත්තුම වේදනාව දැනෙනවා. ඒ කියන්නේ තියෙන ඉඳගත්තාම සතිය තියෙනවා කියලා. ඉතින් ඔය වයසක කට්ටිය හුඟව දෙනෙක් භාවනා නොකර නිකන් ඉන්නවා. මේ ඉඳගත්තාම වේදනාව දැනෙනවා කියලා. ඉතින් ඒක අර කායනුපස්සනාවට පස්සේ හම්බෙන වේදනානුපස්සනාව නොසලකා හැරීමක් එහෙම නැත්නම් මේ දුක වැටහීම පිළිබඳව නැතුව දුක්ඛ සත්‍ය තේරුම් ගන්න හදීමක්. භාවනා කරන්න ගියාම මේ තමයි දුක්ඛ සත්‍ය තේරෙන හැටි. ඊට වැඩිය ඉන්න පුළුවන් නම් ඊට වැඩිය දුක්ඛ සත්‍ය තේරිලා. එහෙම බැලුවොත් ඉන්නත් පුළුවන්. එන්නේ එන්නේ එන්නේ කියලා කවදා හරි මරණ වේදනාවත් පරියන්කේ විඳපු දවසේ පහුවෙන්ද තමයි සෝවන් වෙන්නේ. ඒ නිසා මේක මගාරෝගෙන යනවා නම් යන්න හදන චතුරාර්ය සත්‍යයට නෙවෙයි වෙන මොකද්දෝ අයිස්ක්‍රීම් චොක්ලට් වගේ දෙයක් හොයනවා. ඉතින් මේදී ඒක කියන නිසා උගව දෙනෙක් කැමති නැහැ. උගව දෙනෙකුට මේ කාරණාවට බෑ කියන්නම බෑ. වේදනාවක් ආවන සතියේ දැන් චාමර අපි දන්නවා මේ වෙලාවේ ඉන්නේ ඉතාමත්ම උග්‍ර වේදනාවක. මොකද පිළිකාව අන්තිමම කාලා. ඌ ඒත් පුළුවන් තරම් කියනවා අනේ ස්වාමීන් වහන්සේලා කල්ලාතු ඇසුර කරපේක හොඳයි දැන් දන්නවා කයේම හිත තියෙන්නේ තව කොයි වෙලාවේ මම මැරෙනවද දන්නේ නැහැ කියලා. තව වෙන නෝන කෙනෙක් කියනවා මට මේ ළඟදී එහෙ ඉඳලා මට මෙල්බන් ඉඳලා ගෙනත් දුන්නා විශාල ටෙන්ට් එකක් කිලෝ 15ක් සතිපාසලට. එයාගේ මේ කොන්ද වැඩ සම්පූර්ණයෙන් දිරලා දැන් ඇඳේ. අනේ මට කලින් සතිය පිටව ගන්න බැරි නෝ ස්වාමීන් දැන් මං හිතන්නේ ඇවිද ගන්න බැරි කෙනෙක් වටපත් වෙනවා සද්දා කාලික වේදනාවක් මට ඉඳ වෙන්නේ මං කොහොමද මේක තමයි බුදුහාමුදුර අපිට කියලා දෙන්නේ නෑ නේ ස්වාමීන් මට කල්ැතුව සතිය පිටව ගන්න බැරි වුණා මං කොහොමද දැන් පුළුවන් දැන් බලවන් ඇඳට එනවනේ සතිය හිතට එනවනේ වේදනාව එනකොට පිටවපන් හැබැයි වේදනාව අරමුණක් කරගන්න අපි කැමති නෑ අපි හිතන එක කාලකන්නිකමක් පෙරකට අකුසල කර්මයක් එතන කවුරු හරි කරපු හුනියමක්. ඉතින් ඒ නිසා වේදනාව ගන්න කැමති නැහැ. ඉතින් කොහෙද අපි දුක්ඛාර සත්‍ය අවබෝධ කරන්නේ? ඉතින් ඒක නිසා අපි බලමු වේදනාව පැමිණීම සිරිතේ දුකට වැඩියා වගේ සත්‍ය පිහිටියා වගේ දිගට ඉන්න කියලා මම කියන්නේ ඊට වැඩි එක චිත්තක්ෂණයක් ඉන්න බලන්න. ඉඳලා බලන්න මේකේ කපන හැටි, පුච්චන හැටි, අණින හැටි, තම්බන හැටි, මිරිකන හැටි, ඇතුලෙන් දෙන හැටි. ඒක ලිවල එතකොට තේරෙයි ජාති දෙකක් තියෙනවා වේදනා එකක් කායික වේදනා අනිතික දෝමනස් වේදනාව. හිතෙන් ගන්නව වේදනාවක් ඇයි මට දුක එන්නේ කියලා. එතකොට තමයි විඳ ගන්න බැරි. මේ කයේ වේදනාව විඳින්න පුළුවන්. ඕනම කෙනෙකුට විඳින්න පුළුවන්. නමුත් ඇයි මට මේ වෙන්නේ? මම මෙච්චර දන් දීපු කෙනෙක්, මම මෙච්චර සිල් ලකපු කෙනෙක්, මට වේදනාවක් එන්නේ කියලා ඇහුවොත් නම් විඳින්න බෑ. ඒ නිසා මේකට දෙන්න තියෙන උත්තරේ තමයි පැමිණි දුක් පැණි රහයි කියලා පැමිණි වේතනාව අච්චරම මූණ ඇඹුල් කරගන්න නැතුව පැමිණි වේදනාවට මූණට කෙල ගහන්න නැතුව මුණවතුරක් කරන්නේ නැතුව මේකත් එක්ක කොච්චරලා ඉඳලා මේ වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන්න මේක අනිනා වගේද කපනවා වගේද පුච්චනවා වගේද මිරිකන වගේද කියලා ලියන දැනගන්න වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන පැත්තට ගියොත් අපිට තේරෙන්න පටන් අරගන්නේ මුළු සංසාරෙම කාලා තියෙන අපි ඕක නිසා තමයි මේ සැප හොයන්න ගිහිල්ලා. අපි මුළු මානව ජාතියෙම සැප හොයනවා. දොස් කියන්න බෑ මොකද හැම සතාමත් සැප හොයනවා. හැබැයි හම්බෙලා මැරිච්ච එකෙක්වත් නැහැ. ඉතින් බුදුරජාණන් කියන ඕක පැත්තක තියෙද්දි පැමිණිච්ච දුක පොඩ්ඩ හොයපන්කෝ. ඒකට දුක්ඛාරී සත්‍ය හම්බ වෙනවා. මොකද කියන්නේ නෙමෙයි සාමාන්‍යයෙන්. සමහර මේ මම ගොඩක් ගොඩාක් භාවනා පුරුදු කරපු කෙනෙක් නෙවෙයි හාමුදුරනේ. මේ හැබැයි මයික් එකට කතා කරන්න ඕන. මම ගොඩාක් කියන්නේ ගැඹුරින් භාවනා කරපු පුද්ගලෙක් නෙවෙයි හාමුදුරනේ. තව එක ප්‍රශ්නයක් තියෙන සාමුද්‍රේ සමා වෙන්න. මේ භාවනා කරන සමහර වෙලාවලදී හැමදෙරනේ මේ එක දිගට සිහිය කියන්නේ භාවනා කරගෙන යනකොට මේ වෙලාවකට නිදිමත ස්වභාවයක් එන වෙලාවල් තියෙනවා. වෙලාවකට නිදිමත ස්වභාවයක් එන වෙලාවල් තියෙනවා හැමදෙරනේ. මේ එහෙම වෙලාවල් වලදී කොහොමද අපි ඒක අර වේදනාව පොඩ්ඩක් මල්ලේ තියලා දාන්න එතෙන්. කිල්ලෝට විසි කරන්න එපා වේදනාව ටිකක් කොයි හරි තියෙන. ඒකට වේදනාව පොඩ්ඩක් දාන්න. නිදිමත වෙනකොට වේදනාව දාන්න වේදනාව වෙනකොට නිදිමත දාන්න. ওই දෙන්නට දෙන්න ඔය පොළොස් නැඹුලක් හදනකොට කහ ටිකයි දුරු ටිකයි ළඟ තියාන පොඩ පොඩ දම දමානේ පදම ගන්න. ඊකට භාවනාවට උඟක් කල් කරලා පුරුදු කරන්න ඕනේ වේදනාව කියලා කියන්නේ ශක්තිය වැඩි වෙච්ච වෙලාවක්, ඇවිසිච්ච වෙලාවක්, නිදිමත කියලා කියන්නේ ශක්තිය අඩු වෙච්ච වෙලාව, ඇකිලිච්ච වෙලාවක්. ඉති බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ දෙකත් එක්ක ඒ බොජ්ජංග ධර්ම නිදිමතේනොර පීචි සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ දාන. අර පැත්තට එනකොට පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ දාන. දාලි වෙලා ගිනි ගිනි ගිනි ගොඩක් පත්තු කරන මිනිසෙක් ගින්න අවුල ගන්න වේලි හුලම් පෙමින්න එපායි. වේලිච්ච ගොම දාන්න එපායි. වේලිච්ච දර දාන්න එපායි. නිවන්න ඕනේ නම් අමුගොම දාන්න එපායි. දර අදින්න එපායි. ඒ ඉච්චරයි. ඒ ඒ කාරණා දෙක මේ බුදුහාමුදුර හරියට කුසියම්ම කෙනෙක් වගේ. මම හිතන්නේ කුස්තියක් දැකලවත් නැතු වෙදී රජ පැටියෙක් ඔය. රජ ගෙදරක හිටපු කෙනෙක්. නමුත් අපිට සාමාන්‍ය දැනුම දෙන්නේ අර කෙනෙකුට මේකෙන් දාන්න මේකෙන් උඩ එක දාලා සම්බර කරන එකයි තියෙන්නේ. ඒකට ඇත්තටම ඔය හිතන විදිහේ භාවනාවේ ලොකු පරිචයක් අවශ්‍ය නැහැ. මොකද මේ සාමාන්‍ය බුද්ධියනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ දෙක දෙපැත්තක් ඒ කෙනෙකුට මේකෙන් දානවා මේ කෙනෙකුට ඒකෙන් දානවා එහෙම නැත්නම් ওই දෙකටම නිර්වතාවත් වේදනාවවත් සතියෙන් සති සම්බොජ්ජංගේ ඕක ඔය දෙක එකටත් වැටෙන්නේ දන්නවනම් මේ තමයි මගේ ස්වභාවය මම අඳුන ගන්න වෙලාව අස්පනා පිට දැන ගන්න වෙලාව කියලා වෙන්දට වෙඩි චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නිදිමතත් එක්කත් ඉන්න පුළුවන් වේදනාවත් එක්කත් ඉන්න පුළුවන් එතකොට අපි වගේ නොදැක්ක පැත්ත මේ යටිපහුව වෙච්ච කොටස් දකින්න පටන් ගන්නවා ඒක හරිම රසවත් භාවනාවක් එහෙමයි සමෙන්ස ගෞරවනීය ස්වාමින්වහන්සේ දෙපා නැමද අවසර පතමි ඔබ වහන්සේගේ උපදෙස් අනුව සතිය පැවැත්වීමට උත්සාහ දරන අයෙක් වෙමි. නිවසේදී ඉඩ ලද හැම විටම පැයක් පමණ උදේ හවස හුස්ම රැල්ල ස්පර්ශන තැන අවධානය යොමු කරන අතර කයේ ප්‍රකට වූ කම්පන උණුසුම් සිසිල් ගති තෙරපීමේ අධ්‍යක්ෂ ඇත. තෙරපීම අධ්‍යක්ෂ ඇත. දැන් මාස දෙකක පමණ කාලයක සිට හුස්ම දෙකක් තුනක් පමණ අත්දැකීමේ කයේ දැනුණ කම්පනාදිය ප්‍රකට නැත. ඉන්ද ගියාද කියා නොදැනෙන තැනකට සිතපත්ව ඇත. උදාසීන බවක් සිතට දැනේ. පරයන්කයෙන් නැගිට යාමට තරම් සිත උනන්දු කරයි. ඒත් එසේ සිටින විට නැවත හුස්ම දෙකක් තුනක් පමණ අධ්‍යක නැවතත් කුමක් වුණාදයි නොතේරෙන බවකට පත්ව ඇත. වේලාව විටක පැයකටත් වඩා ගෙවි ගොස් ඇත. අද දිනද ඒ తත්වයේ අධ්‍යක්ෙමි. උපදේශ පතමි. කරුණාවෙන් ඔබ වහන්සේට උතුම් නිවනට සාක්ෂාත් වේවා. ඔයකදී අර හුස්ම රැලි දෙක තුනක් පේනවා කී පෙනිලා මේ විදියට සංසිඳනික බොහොම හොඳ දෙයක්. නමුත් දෙපාරක් සඳහන් කරනවා මට හුස්ම රැලි දෙක තුනක් පේනකොට සියුම්ුණයි කියලා. නමුත් මේ අර ගොරෝසු හුස්ම රැල්ල සියුම් බවට පත්වීමේ විපරිණාමය කොහොමද ඒක සිද්ධ වෙන්නේ? පෙරලිය පරිණාමයේ විපරිණාමයේ අනිත්‍ය භාවය දක්නාසුලෝ බලන්න ගියොත් මේකට මෙන්න මෙහෙම උදාහරණ දෙන්න පුළුවන් මේකට පිළිපැදිය යුතු ආකාරයට ඔය පාරජික පාළිය වල තුන්වෙනි කොටසේ තුන්වෙනි පාරජිකාවේ විස්තරයක් තියෙනවා ඒක විසුද්ධි මාර්ගෙත් එහෙම ලියලා තියෙනවා මොකද මේ දෙකම ලියලා තියෙන්නේ මේ බුද්ධඝෝසාචාර්ය වහන්සේලා ඒක ලියනවා මේ ආනාපාන අරමුණත් අනිකුත් ලෝකේ තියෙන අරමුණත් අතර පොඩි වෙනසක් තියෙනවා. ඇත්තටම දෙකක් තියෙනවා. එකක් සඳහන් කරනවා ආනාපානේ වඩන්න වඩන්න ගෙවෙනවා. අනික ඕනෙම අරමුණක් වඩන්න වඩන්න ලොකු වෙනවා. ඒ නිසා යම් වෙලාවක ආනාපානය හරියනවා නම් ඒක එnde end end සිුම් වෙනවා. ඒකට උදාහරණයක් දෙනවා. අපි ගාන්ටාරයකට ගැහුවාම එහෙම නැත්නම් ওই පල්ලෙහා තියෙන gediයට ගහපුවාම විශාල සද්දයක් කියලා ඒ සද්ද ක්‍රමයෙන් නැති වෙලා යනවා. ආයසරයක් ගහපුවාම ආයසරයක් නැති වෙනවා. ඉතින් කවුරු හරි උත්සාහ කළොත් ඒ සද්ද බින්දුවටම බහින තැන අහන්න ගොරෝසු සද්දෙන් අහුම්කම් දීලා ගෙවේන තාලට අහුම්කම් දෙන්න එයාට අනිවාර්යයෙන්ම සද්ද අඩු වෙන්න අඩු වෙන්න උනන්දු වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙමද අනිකුත් සද්දාහගෙන හිටියොත් එම අනේ ඒක නැති වුණා ඒක ඉවරයි කියලා. එතකොට කියනවා මට ඒක දන්නේ මගේ හිත පිට ගියා මොන වුණත් දන්නේ නැහැ කියලා. දැන් මෙතන අවධානය තියෙන්නේ ගොරෝසු සද්දේ ගාන්ටාට ගහනකොට මෙන සද්දේ සම්පූර්ණයෙන්ම ගෙවිලා යනකම් අහන්න. ඒක තමයි අපි සතිපාසලේ පොඩිම දරුවන්ට භාවනාව ගන්නකොට ඒක කරන්නේ. මයි ළඟ තියෙනවා ඒ ගෙනාපු ඒ මේ පාත්‍ර ඒකට ගහපුවම හරිම කිංකිණි නාදයක්. ඉතින් ළමයි කෑ ගහනවා, දඟලනවා, දුවනවා. ඉතින් පොඩ වාඩි වෙන්න. භාවනා කරන්න කියන්නේත් නැහැ. හොඳට වාඩි වෙලා පොඩ්ඩක් ඇත් දෙක වහගෙන මම මේ සද්දෙට ඇහුම්කන් දෙන්නේ. ඉතින් මේ සද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා ඔන්න ළමයි කතා කරන්න පටන් ගන්නවා. ඒ බෑ බෑ. මේක ඉවර වෙන හැටිම අන්තිමටම ඉවර වෙනකන් අහන්න කිව්වහම ළමයි නිකන් ඉටි බබ්බු වගේ හිටිනවා. අර අන්තිම ටිකට අහනකොට සද්ද කරලා බෑනේ. ඒ නිස්සද්ද වුණාට පස්සේ අහනවා මේ සද්දේ අන්තිම මොකද්ද කියලා. එහෙම නැත්නම් නිස්සද්දතාවයට අහුම්කන් දීම කියලා දෙනවා. මෙතන ඉන්න කාටවත් කියන්න පුළුවන් වෙන එකක් නෑ. ඒ පොඩි ළමයි ලස්සන කවි කියන හැටි. සද්දයක් ඉවර වෙන හැටි අහනකොට. එතන කියන්නේ අවුරුදු 7ක ළමෙක් කියනවා සාංශ සියල්ල නතර කරලා මුළු කයෙම මුළු හිතම දැම්මේ නැත්නම් ඒක අහන්න බෑ. ඒක නිසා සද්ද ගෙවේන තැනට යනකොට යනකොට ඔක්කොම අයින් වෙලා ඒකටම අවධානය යනවා. ඒ වගේ ආනාපානය ඔය තුනක් දකින්න පුළුවන් කියන එක දෙයක්. හොඳ දෙයක්. ඊට පස්සේ බලන්න ඒක අර ගොරෝසුට තිබිච්ච සද්ද හිමීට ගෙවෙන්නා වගේ මේ ආනාපානයේ ගෙවීමක් සිද්ධ වෙනවා. ඒක දක්නා සුළු නෙවෙයි නම් එහෙම නැත්නම් ඒකට විරුද්ධ නම් ඒකට කරප්පන් එනවා නම් එතකොට එයා ගැන මොනවා වුණත් දන්නේ නැහැ කියලා. නිදිමත වුණා. මොකක්ද උනේ දන්නේ නැහැ කියලා. නමුත් ඒක මගහරවන්න තියෙන්නේ මේක වෙනමයි කියලා ලෑස්තිලා ගිහිල්ලා පළවෙනි ආනාපාන වලදී දෙක සියුම් වෙනවා. දෙකට වැඩිය තුන සියුම් වෙනවා. අන්නේ සියුම් වීමේ විපරිණාමය. ඒක ගිවන් වෙන හැටි. අහන්න බලන්න හිටියොත් ලෝකේ තියෙන ඕනම සද්දයක් කමටහනක් කරනවා. ඕනම සද්දයක් ඉවර වෙන්නේ එක සැරේ නෙවෙයි. එමීට අඩු වෙලා යනවා. හරියට මේ කඳු වලලක් වටේ ගිහලා හයියෙන් කෑ ගහපුවාම ඒ දෝංකාර දිල නැති වෙලා යන්නේ. ඒක දිහා අහගෙන ඉඳ දන්නවනම් අපිට පේනවා ඒව හැම එකක්ම අන්තිමේ නිවන තියෙනවා. නමුත් ඒක ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි වෙන එකක් අහන්න යනවා. එතකොට එකක එකකවත් ඉවරක් දකින්න හම්බෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ ඒක තමයි. අපි සමුදේ විතරයි දකින්නේ. හට ගන්න පැත්ත දකින්නවා. ගෙවීම දැකලා නැහැ. මොකද ගෙවීම දැකීම අවමංගල්‍යයක් කියලා අපිට උගන්ලා තියෙනවා. ඒක හූනියමක්. ඒක මුස්පේන්තුවක්. ඒක කාලකන්නිකමක්. ඒ නිසා අපි හැමදාම හට ගැනීම බල බල ඉන්නේ. නමුත් මේ ආනපානෙ මේ කියන එකනට හටගත් ආනාපාන ඉවර වීම දකින්නවා නම් හෝ නැත්නම් ආනාපාන එnde end end end ඇති වෙන විපරිණාමයේ දක්නාසුලෝ ගියොත් නිදිමතක් කම්මැලිකම වෙනුවට Tamange හිත හුදුවට පීයක් ගන්නවා වගේ මීට අතුල්ලනවා වගේ තියුණු වෙන්න පටන් ගන්නවා. අන්න ඒකට කියනවා අපි භාවනාවට සූදානම් වෙනවා. ඒක නැත්තම් සූදානම් ශරීරය කියලා. ලෑස්තිලා යනවා කියලා කියනවා. මේ දවස් පහ ඉවරච්චාම ඔච්චරයි අපිට ඉතුරු වෙන්නේ. මොන දෙයක් ආවත් ඒකට හොඳට ලෑස්ති වෙලා ඕන දෙයක් එන්න පුළුවන්. ඒ හැමදේම ගෙවෙන සුළුයි. මම මේ මතුවෙන එක නෙවෙයි. ගෙවෙන හැටි බලනවා කියන ආකල්පය ඇති කරගන්න පුළුවන් වුණොත් ලෝකේ තියෙන ඔක්කොම දුක නම් දුක ගෙවෙන හැටි දකින්නවා කියන්නේ සැප තමයි. ඒ තමයි Nirodhe කියලා බුදුරජාණන්සේ වර්ණන කළා තියෙන්නේ. මේක නිසා මේ ආනපානේ පටන් අරගෙන ඒ ගෙවීම එක සැරේ වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඒක සිද්ධ වෙන්නේ අනුපූර්ව ක්‍රමයට. අන්නේ අනුපූර්ව ක්‍රමයට සිද්ධ වෙන්නේ මේ ගෙවීම. එහෙම නැත්නම් මේ සියුම් වීම. එහෙම නැත්නම් මේ විපරිණාමය. එහෙම නැත්නම් මේ පරිණාමයේ දක්නාසුලෝ භාවනා කරන්න ලෑස්තිලත් යන්නේ. ඒකට හිත උනන්දු වෙන්න ඉඩ තියෙනවා. අවසාන ලිඛිත ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේ මාගේ භාවනාව හිත දිහා බලාගෙන සිටීමයි. හදිසියෙන් සිතුවිලිත් වැටහෙනවා. ඒවා ගෙවිලා යනවා. එහෙම වෙවි තියෙන හිත එක අවස්ථාවක ඉදිරියෙන් නිදහසේ අහසේ තියෙනවා වගේ දැනෙනවා. ශරීරයේ බොහොම සැහැල්ලු බවක් දැනෙන්නේ. මම මේ දිහා දිගටම බලා සිටියේදී භාවනාව නොවැඩෙනවාද කියලා හිතෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ මට උපදේශයක් ඇතනම් පහදලා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේකේ පටන් අරන් තියෙනවා මම කරන්නේ භාවනා වශයෙන් හිත දිහා බලා සිටීම කියලා. නමුත් අපි මෙහෙදි දෙන කමටහන් උපදේශ වල එහෙම එකක් කියලා නැහැ. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මම බැගෑපත්ව මෙහි ආවට පස්සේ කරුණා කළ කමටහන් වාර්තාව උපදෙස් අහන්න. ඒ කමටහන වඩන්න. එතකොට ওই ප්‍රශ්න වලට උත්තර ඒකේ තියෙනවා. ඒක නිසා ඒ මූලික කමටහන් අහුම්කම් දෙන්නේ නැතුව මම මේ වැරදි ක්‍රමේ හරි වැරදි කියන්නේ යන්නේ නැහැ. මොකද එතකොට මම මෙයත් එක්ක නෙවෙයි මේක උගන්වපු ගුරුවරයත් එක්කත් රණ්ඩු කරා වෙනවා. එහෙම කරන්න ඕන කමක් නැහැ. මට කියන්න පුළුවන් ඔය කොයි භවනා ක්‍රමේ ගියත් සැකයක් පහළ වෙලා හිර වෙනවා. ඒකයි මේ කියලා දීලා තියෙන්නේ අර උපදේශ පන්ති හැටියට ඒ සැක එන්නේ නැති නෑ සැක එනවා සැක දුරු කිරීමේ ක්‍රමයක් සහිතව යන ඒක නිසා මේ කියපු එකන මූලිකමටන් අහපු නැති කෙනෙක්ද නැත්නම් ඒ අහපු දෙයට ක්‍රියාවත් කරපො නැති කෙනෙක්ද නැත්නම් මේ දෙකම කෙරුවට පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක්ද කියලා සභාවට ඉදිරිපත් වෙනවා නම් අපිට පුළුවන් ඉදිරියට යන්න. නැත්නම් මට කියන්න වෙන්නේ මූලික කමටහන් ටික අහන්න කියන එක තමයි. ඉතින් ඉදිරිපත් වෙනවා නම් අපි ගන්නවා සභාවේ සාකච්ඡාවට ඒක. ස්වාමීන් වහන්සේ මේ කලින් සිත එක තැනක තිබිලා ඊට පස්සේ ශරීරය දිහා බලාගෙන ඉඳලා එතකොට තද ගති බර ගති වැටුණා. ඊට පස්සේ මේ හිත ඒ බරගති බලන එකෙන් නිදහස් අහකට වුණා. ඊට පස්සේ මේ එක අවස්ථාවකදී මේ නිකන් දැලක් දැම්මා වගේ ශරීරය වැහුණා. මේ ඊට පස්සේ හොඳ එතකොට මේ සිතුවිලිත් දැනෙනවා, හුස්ම වැටෙනවා දැනෙනවා, ශරීරය සැහැල්ලුයි. ඒ වෙලාවේ එක එක අවස්ථාවක විතරයි එහෙම උනේ. ඊට පස්සේ මේ දැන් සාමාන්‍ය තියෙන සාමාන්‍ය දැන් සාමාන්‍යයි වාගේ ඇඟ මේ සාමාන්‍ය අපි ඉන්න වගේ අර තදින් බරට අල්ලපු ඒව නැහැ අල්ල ඇල්ලෙන්නෙත් නැහැ එතකොට බලාගෙන ඉන්නවා එතකොට අපිට අර මුලින්ම කියපු කැලලත් එක්ක හෝ අන්තිමන කියපු කැලලත් එක්ක බලලා අපි වාඩි වෙලා කරන භාවනාවක් ගැන මේ කතා කරන්නේ. එතකොට වාඩි වෙලා කරන භාවනාවේදී මොකක් අරමුණු කරගෙනද නැත්නම් කොහොමද මොකද්ද මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙන තියෙන්නේ නැත්නම් දැන් පවත්නකොට ආරම්භයේදී මොකක් මූල කර්මස්ථානයේ තියන්නේ නැහැ ආනාපාන වේක ගන්නවද ඉඳගෙන ඉන්නේ ඉරියව්ව බලනවද මොකද්ද බලන්නේ මේ ආනාපානේ අහුවෙන්නේ නැහැ මේ ඒ වුණාට දැන් ටිකක් අර දැන් වෙලාවකට අහු වෙනවා මේ නිකන් ඉදිරියේ හිත තියා ඉන්නවා. ගම් තමයි කයත් කයට හිත ගන්නව නෙවෙයි. නෙවෙයි කයේ ඉතින් වේදනාවක් ඇති වෙලා නැති වෙලා යනවා. සිතුවිලි ඔය දෙකේ අඩුව තමයි ඔය තියෙන එක්ක ආනාපානය යන එක්ක කය ගන්න. එතකොට සැකයක් ආවුනාට පස්සේ මෙතෙන්ට හිත දාලා බලන්න පුළුවන්නේ පිට ගියාද වැඩෙනවද නැද්ද කියලා. ඒ නිසා කොතනක් හරි ප්‍රස්ථාරයක් අඳිනවා නම් යට රේඛාවක් ගහලා තමයි පටන් ගන්න. ඒකට ඉහළ පහළ යන හැටි තමයි ප්‍රස්ථාරය දුවන හැටි බලන්න පුළුවන්. මේකේ එහෙම මූලාශ්‍රයක් මේකට කියන්නේ මධ්‍යහන රේඛාව කියලා. මධ්‍යහනයක් නැතුව භවනා කියලා තියෙනවා. එහෙමයි. මධ්‍යහනයට ගන්න කියන්නේ බුදුරජාණන්සේ රූපාරම්මණය. මොකද ඒක ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂණේ කරන්න පුළුවන්. ආශාස ප්‍රසාරය ගත්තත් ඒක වායෝ පොට්ටබ්බ රූපේ. ඉඳගෙන ඉන්න ඉරියව්ව ගත්තත් ඒක බොහොම ගොරෝසුයි අල්ලන්න පුළුවන්. එහෙම දෙයක් නැතුව පටන් අරගත්තොත් අපි නොමග යනවාද හරි පාරද කියනද මොකද්ද කියලා බලන්න අර මූල ලක්ෂයක් නැතුවනේ ගමන තියෙන්නේ. ඒක යෝගාවචරයට සෑහෙන සැකයක් ඇති කරනවා. විචිකිච්ඡාව වඩනවා. මම ඉස්සරහට යනද පස්සට යනද සමතේද විපස්සනාද මොකද වෙන්නේ කියලා අල්ලන්න බෑ. අන්නේ වෙලාවේදී දැනගන්න මූල ලක්ෂය නැතිකම නිසා තමයි ඒකමයි කමඨාන කියන්නේ. ඒකටමයි ආලම්බණය කියන්නේ. හජ්ජක් වෙච්චා එල්ලෙන දේ අරමුණ. ඉතින් මේ දැනට උත්තර දුන්නත් ලිඛිතව දුන්නත් කිසිම රූපාරම්මණයක් නැත්නම් රූප කර්මස්ථානයක් නැතුව ගිහිල්ලා තියෙන්නේ. ඒත් ප්‍රශ්නයක් නැහැ ওই සැකේ ඉන්නේ නැත්තම්. සැකේ එනවා නම් Taman එක්ක නැවත ආනාපානට දාලා බලන්න ඕනේ නැත්නම් මූල කර්මස්ථාන කයට හිත දාලා බලන්න පුළුවන්. මගේ භාවනාව නිකන් අනන්තයක් එක්ක යන ගමනක් කිසිම සාපේක්ෂතාවකින් ගණන් ගන්න බැරි එකක්ද එහෙම නැත්නම් මට කයට දැම්මට පස්සේ කය වෙන්දට වෙඩි පහසුකමක් දාරත පරිලහන ඇති ගතියක් තේරෙනවා. එහෙමයි. ඉතින් ඒකෙන් තමයි දැනගන්නේ හිත දියුණුවද නැද්ද කියලා. හ්ම්. ඉතින් යනවා යන්නරින් කිසිම බයක් නැත්තම් සැකයක් නැත්තම් යන්නරින් ඕනම තැනකට. නමුත් කාටවත් යන්න බෑ එක දශමයක් තිබ්බම හිත සැක කරනවා. ඒ අපේ හිතේ තියෙන අපි ඒකට ඥානය කියලා කියන්නේ කිසිම ඥානයක් කියන එක තියෙන තද්ද විචිකිච්ඡාව. ඒ තියෙන සද්ධාව නැතිකම. අද්ධාවක් තියෙනවනේ ඕක කම්මෝචිකාගු කියලා යන්න පුළුවන්. යන්නේ යන්නෙම නැත්තේ භාවනා සැක එන්නෙම භාවන වැඩෙන වෙලාව විතරයි. වෙන කුණු හරප කරන වෙලාව කිසිම සැකයක් නැතුව කරනවා. ඒක මායාවෙන් සම්පූර්ණ සහයෝගය හම්බ වෙනවා නෑ බෑ පලයන් පලයන් පලයන් කියලා. මේ පාරේ යනකොට දන්නේ නැති පාරකට යන්නේ. ඒක නිසා සැක. ඒක නිසා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා. අපි කී පාරකදී චේතෝ කීල සූත්‍රය. ඒකේ කියනවා බුදුහාමරෝ පිළිබඳ සැක පහළ වෙනවා. ධර්මයේ පිළිබඳ සැක පහළ වෙනවා. සංඝයා පිළිබඳ සැක පහළ වෙනවා. සීලයේ පිළිබඳ සැක පහළ වෙනවා. ඒ නිසා ගමන යන්න බෑ. එසේ සැක දුරු කර ගැනීමට තමයි තමන් පටන් ගත්ත මූල කර්මස්ථානට ඇවිල්ලා නැවත උරකාලා බලන්නයි කියනවා සැකනම්. දැන් මේ දෙකේදිම ප්‍රකාශ වෙන්නේ එහෙම ආනපානේ හෝ කය හෝ මේ මූල කර්මස්ථානයේ කරගෙන නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඕනේ නම් කරගන්න පුළුවන්කම තිබිලා තියෙනවා මට පේන විදිහට. ඒ නිසා වාඩි වුණාට පස්සේ කය පදනම් කරන්න. පරියංක භාවයෙන් නම් කය පදනම් කළ බලන්න ඇස් දෙක වහගෙන ආභුජිත්වා කියලා වචනයක් බුදුහාම සඳහන් කරනවානේ. අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව, නිශීදති පල්ලංකං ආභුජිත්වා. පළඟ බෙද වාඩි වෙලා හිතින් ගණ්ඩ කියනවා සටහන්. මගේ හිත gedara තියෙන වෙලාවේ. මගේ හිත කයට ආපු වෙලාවේ මට කොහොමද වැටහෙන්නේ? සතිය පිහිටපුවාම මට කොහොමද වැටෙන්නේ කියලා පටන් ගන්නකොටම ආභෝග කරන්න කියනවා. ඊට පස්සේ ඒක දිගේම යනකොට ඔන්න සැක එනවා. ඊට පස්සේ ආයසරයක් කයට දාලා බලනවා. මට අර සැක නැති වෙලාවේදී හිතට ගත්ත සටහන ඒකට එන්න පුළුවන් නම් බය වෙන දෙයක් නැහැ. අපි කොච්චර දුර ගියත් ආපහු ගෙදරෙන පාර දන්නවනේ. ඒ වගේ මේ ආභෝග කරපු වස්තුවක් නැති එකේ පාඩුවක් මෙතන වෙලා තියෙනවා. ඒ නිසා මුලක ඉඳලම මේ ආරම්භක ස්ථානේ. එහෙම නැත්නම් ලක්ෂය කියලා තියෙන වෘත්තයක් අනුව අපි ලක්ෂයක වටේන යන්නේ. අන්නේ ලක්ෂය. ඒක තමයි කපඨාන කියන්නේ. ඒක තමයි නිමිත්ත කියන්නේ අපි. අන්න ඒක පොඩ්ඩක් විශ්වාස කරන්න මොනවාරි සැකයක් වෙනකොට මම ඉස්සරහට යනද පස්සට යනවා කියලා ඇවිල්ලා ආයේ නිමිත්ත පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලනකොට තමයි තේරෙනවා නෑ නෑ මේක මට සපේලා උත්තර කියන්න පුළුවන්. මෙතන මෙතන ගිහිල්ලා තියෙන්නේ. ස්වාමිනාස දැන් ශරීරයට හිත දැම්මහම නොනවති චංචල ගති දැනෙනවා. දිගටම ඒවා දැනෙනවා. ඒ තාක්කල් භාවනාව වැඩෙනවා. අපිට හිතන මේක කෙලවරක් නැති වෙයි කියලා. ඒකෙන් අපිට හිතෙන්නේ මේ මේ කය කයේ තියෙන කම්පන දැන කද්දාවත් නැහැ. ඒක දිගේම පවත්තන්න එයාම ඒකට ගමනක් කරයි යනවා. සිතුවිලිත් එනවා බලන් ඉන්නකොට. අපිට පුළුවන් ප්‍රසිද්ධව ප්‍රකටව එන දෙයක්. ඒකෙදී නිකන් ඉංගියක් දෙනවා සරුවචනාංශේ අපි ගන්න කර්මස්ථානේ රූප කර්මස්ථානයක් වෙන්නේ කියන. ආස්වාස් ප්‍රසාර රූපේ නැත්නම් ඉඳගෙන ඉන්න කය නැත්නම් පිම්බීම හැකිලිම ඒ වගේ දෙයකින් පටන් ගත්තා ඒකේ උරගා බැලීමේ හැකියාවක් තියෙනවා. හිතවිලි දෙකේ ගියාට අපිට උරගා බලන්න බෑ. හීනයක්ද දන්නේ නැහැ මේක. බීලමත් වෙලා දන්නෙත් නැහනේ. මනෝ විකාරයක්ද කියන්නත් බෑනේ. කය කියන්නේ මනෝ විකාරයක් නෙවෙයි. ආරම්භක යෝගාවචරය. ඒ නිසා මේ රූප කර්මස්ථානික පුංචි හවුහරණක් නැතිකම නිසා ඇතිවෙච්ච සැකයක් තියෙන්නේ. සැකේචර බරපතල එකක් නෙවෙයි. ඒ වගේ වෙලාවට තමන් අර ඇසුරු කරපු මූල කර්මස්ථානට නැවත ගිහිල්ලා උරගා බැලීමක් කරන්න. එතකොට තමයි දැනගන්න පුළුවන් ගමන බාධා කරන්න තියෙන සැකය මූල කර්මස්ථානයේ උරගා බැලීමෙන් මකාගෙන ඉදිරියට යන්න පුළුවන්. හොඳයි අපි විනාඩි 40ක් විතර අරන් තියෙනවා මේ ප්‍රශ්න තුන සඳහා. විවේකීව සාකච්ඡා කරා. තව තියෙනවා විනාඩි 20 විතර 20ක විතර කාලයක්. කාට හරි සභාවට ප්‍රශ්නයක් පන්තු කරන්න ඕ නැත්නම් අපි මේ සාකච්ඡා කරපු දේවල් මතින් මතුවෙච්ච ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අද උදේ උදේ සක්මන් කරන වෙලාවේ මේ ඉදිරියේ තිබුණු දර්ශනපතේ සක්මන් මළුවත් එක්කම කොටස ඉදිරිය සම්පූර්ණයෙන් නොපෙනී ගිය සාමින්හස මේ ඒ වුණාට මට සක්මන පිළිබඳ අවදිය සතිය තිබුණ අවදියක් තිබුණ මේ සක්මනේ දෙපැත්තේ ලයින් දෙක මේ කණ්ණාඩියයි නහයයි අතරින් දෙන චූටි ඉඩෙන් පේනවා මැද මැද රේඛාව මේ කියන්නේ සක්මණේ කෙලවරත් පේනවා සක්මණ කරගෙන යන්න අමාරුනේ නැහැ මුලින්ම ටිකක් වෙලා සක්මන් කරනකොට සාමින්වංශ සක්මණේ මැද රේඛාවේ එක ලයින් එකක් දිගේ තමයි ඇවිදින්න පටන් ගත්තේ එතකොට සාමින්වංශ මේ ශරීරයේ බැලන්ස් නැතුව වැටෙන්න වගේ යන්න පටන් ගත්තා උපරිමෙන් විනාඩි 45ක් විතර ওই දේ සිද්ධ වෙනකොට සාමින්වංශ මට මේ ඇවිද ගන්න බැරුව මම එතනම තිබුණු බංකොක වාඩි වෙලා ඇස් දෙක පියාගත්තා. එතකොට ස්වාමීන් වහන්සේ අර වෙනදට දැනෙන කම්පන චංචල ගති දැනුන් නැහැ මට. ඉදිරියෙන් ආලෝකයක් තිබුණා කහපාට වගේ. ඒකෙන් ටිකක් වෙලා මේ අංශු වර්ගයක් රාශියක් එහෙට මෙහෙට නලියනවා වගේ දැනිලා ඒකත් නැති වෙලා ගිහලා ස්වාමීන් වහන්සේ ඒ ආලෝකයේ මේ ටික වෙලාවක් ඉන්න පුළුවන් වුණා. ස්වාමිනාස දැන් අර මට තියෙන ගැටලුව තමයි ඒ සක්වන ඒ වෙලාවේ නවත්ත කරගන්න බැරි වෙච්ච එක තමයි මට තියෙන ගැටලුව. ඒ වෙලාවට කරන්නේ මොකද්ද කියන එක තමයි මගේ ගැටලුව ස්වාමිනාස. ඔය එකද ඇත්තටම තේරවාද සාසනයේ තියෙන මුලින්දලම තේරුම් ගත්ත දෙයක්. අර්ගියට සක්වනට හිත වැටුණාට පස්සේ තෝන්තු වෙන්න පටන් ගන්නවා. කෙලින් ඇවිද ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් lessල වැටෙයි කියලා හිතන ගතියට එනවා. ඒ නිසා එහෙම දෙයක් වෙච්චාම පරියන්කට යන්නත් එපා, ධක්මන අතාරින්නත් එපා. සක්මන කෙලවර ආසනයක් හදලා තියන්නේ කියලා තියෙනවා. ඒකේ පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්නේ කියලා තියෙනවා. රැවිස්සිච්ච මීමැසි පොදිය ආය ඇකිලෙනකම්. බොහොම ශීඝ්‍රයෙන් ඒක සිද්ධ වෙනවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ එක එකලසක ඇවිද්දත් නැත්නම් මොන දේ කටයුතු කරන්න ගියත් අපිට මේ ශරීරේ විස්්‍රාම වෙන්න පටන් අරගත්තට පස්සේ අපි ඒක සමාහලාට කියනවා අනායාසයෙන් කරන්න පටන් අරගත්තට පස්සේ මේ මේ හුලඟේ ගහපු ගලක් පොළනවා වගේ ඇඟ නිකන් වැන වෙන්න පටන් ගන්නවා. බීලා වැටෙන්න හදන වෙලාව වගේ මේක දැනගෙන ගියොත් ඒක වෙන්නේ නැහැ. මුලින් මුලින් වෙනකොට ඒකේ තියෙන හොඳටම සක්මන හරියනකොට තමයි මේක වෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ ආසනේ තියෙනවා නම් හොඳයි උකලට ආසනයක් හදන්න කියලා කියනවා සක්මනකට. නැත්තම් එහෙම පොඩක් විවේකීව හිටගෙන හරි කමන්නේ තැම්පත් වෙන්න කියන. විනාඩියක් දෙකක් යනකොට අර ඇවිසිච්ච මීමැසි පොදිය එකතු වෙනා වගේ එකතු වෙන්න පටන් අර ගන්නවා. විනාඩි 35ත් 45ත් අතර තමයි සාමාන්‍යයෙන් ආධුනිකයෙකුට ඒ වැඩි වෙන්නේ. කිසියම් කරද බාධාවක් හැලහොල්මනක් සක්මන් කරන කරගෙන යනකොට එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේක හොඳ දෙයක්. ඒ නිසා මේක කරපු දෙයක් නෙමෙයි කෙරිච්ච දෙයක්. ඒචීදි සක්මන කරන්න කියනවා සාමාන්‍ය පැයක් විතර වගේ කරන්න කියනවා ඔය දෙයක් ආවට පරියන්කිට යන්නේ නැතුව පොඩ්ඩක් වාඩි වෙලා විනාඩියක් දෙකක් ඉඳලා ආය සක්මන් කරනවා. කරනකොට පේන්න පටන් ගන්නවා මේ පරියන්කේ හරි ගියා සක්මන හරි ගියත් අපි නොදන්න තැනකට ගෙනියනවා. ඉතින් අපේ ශරීර ආතාව නිසා ජීවිත ආතාව නිසා භාවනා පැත්තක තියලා අපි ආය ශරීරයට හිත එනවා. ඒ තමයි පරිණාමයේදී අපිට ඇති වෙච්ච මේ අනතුරුක සේයාවක් එනකොට අපි වහාම ආරක්ෂක ක්‍රියාකාරකමක් අරගන්නවා. ඉතින් නිවනට යනකොට ජීවිත ශරීර දෙක අදාරි අතාරින්න වෙනවා. ඒකට තමයි අභියෝගය එන්නේ. කොයි වෙලාවක හරි පොතක් කියවන වෙලාවක් වෙන්න පුළුවන් පරියන්ඛයක් කරන වෙලාවක පුළුවන් සක්මන් කරන වෙලාවක් වෙනවා හිත නොදන්නා ශේෂ්ත්‍රයකට යනවනම් ඔන්න නිවනට කිට්ටුයි හැබැයි එතකොට gedara undata කියලා එන්න බැරි වෙලා කියලා ආයෙ gedara යනවා වෙලාව නෝනට කියලාවේ නැහැ. එහෙම නැත්නම් මහත්තයට කියලාවේ නැහැ නේ කියලා ඔන්න ගෙදර ගිහිල්ලා එනකොට අර මොකක්වත්ම නැහැ. ආයෙත් අර පර හිටු මොඩේ විතරක් ඉතුරු වෙනවා. ඒ නිසා අර ආපු වෙලාවේ කඩාගෙන යන්න පුළුවන් නම් මේ ප්‍රතිපදාමයි කෙලෙස් අඩු වීමයි. අන්න එතන නම් සද්ධාහ පිළිබඳ වර්ණගීමක් තියෙනවා. ඉතින් දැන් එන්න ඇත්තේ ආපහු යන්න බලාගන්න. ඉතින් ඒ නිසා අර නැචි තැන්න යනකොට මොකක්දෝ බයක් තියෙනවා. ඉතින් මං ඇහුවා ඒත් කීප දෙනෙක්ගේ මේ බය වැඩියෙන් ගෑනුන්ටද නැත්නම් පිටිමින්නද කියලා. එහෙම එක්කුත් නැතිලු හැබැයි. අපිට ඕනේ කරලා තියෙන්නේ මේ දන්න තැන්වල නිවන හොයනවා කියන එක අසුචි ගොඩක මැණික් හොයනවා. ඒක කොච්චර මිරික මිරික බැලුවත් මැණික් නෑ. ඒ නිසා යනාතේ යnderින්න වැඩිම වුණොත් පිස්සු වෙනවා නැත්නම් මැරෙනවා. දෙකටම අපි ලෑස්ති වෙලා තමයි භාවනා මධ්‍යස්ථානය ඇදුවේ. එක අම්මා කෙනෙක් මැරුණා මම හිතන්නේ මේ මෙහෙදි නෙවෙයි මගට මගට යනකොට මේ heart attack එකක් දුහද වෙලා ඒත් භාවනා කරලා නෙවෙයි. සෑම මැරුණාට බය නැත්තම් එහෙම නැත්තම් මේ පිස්සු වැදුනට බය නැත්තම් එහෙනම් නිවන කනගාව. නිවනේ ලකුණ එන හැම වෙලාවෙම පොල්ලක් දාන්න. භාවනා හරියන හැම වෙලාවෙම අපි සැක කරනවා. ඒ තරම්ම භාවනාවේ හරි. බුදුහාමර පෙන්නපු ගමේ හරියටම හරි. මේ භාවනා කරන හැම කෙනාටම ඕන කරලා තියෙන නිවනට වැඩිය කය. නිවනට වැඩිය ජීවිතේ. ඉතින් ඒක නිසා අපි යන්නේ හිමීට හිමීට ගිහිල්ලා සැක අරගෙන ආයෙ එනවා. ආයෙ යනවා. ආයෙ එනවා. ආයෙ යනවා. ඉතින් ඒ ඇවිල්ලා යන ගමන නිසා අපි ගොඩක් ඇසුරු කරන්නේ මූල ආරම්භයේ විතරයි. අර මේ නොදන්න ශේෂ්ත්‍රයට ගියාම අපි පාස් ෆෝවර්ඩ් දාලා ඉස්සරහට නෙවෙයි යන්නේ පාස් රිවර්ස් වෙන්නේ. ජෝට ගෙදර එනවා. මොකද උනේ දන්නේ නැහැ කියලා. ඉතින් මේ බණ දොස් කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. ඒක ඒක හැටි ප්‍රත්‍යඥයාගේ හැටි. එයා හොයන්නෙම නිවන දිලිසෙන තැන්වල. දන්න තැන්වල ත්‍රිපිටකේ. එහෙම නැත්නම් මේ කවුරු හරි කියපු එක මේ කහ පාට පෙනේ නිල් පාට පෙනේ කියන එක. මතක තියාගන්න නිවනට යනකොට මොනවත්ක්ත්ම දන්නේ නැතනකට යන්න. මේ ඇඟවත් කියන දේ අහන්නේ හිතවත් කියන දේ අහන්නේ එතකොට තමයි අපි බුදුහාමරෝ පැත්තට යන්නේ. ඉතින් අනිත් දවසේ යනකොට යඤ්ඤම් කියලා යන්න ගිහිල්ලා ඉඤ්ඤම් කියන්නේ නැතුව. ධක්මනේ කෙලවරක් නැහැ යනවා කන්දත් කඩාගෙන කෙලින්ම එහා පැත්තට යන එකයි තියෙන්නේ. තේරුවන් සන්නිත. මොකද තේරුවන් සන්න කියන්නේ ලෑස්තිද? එහෙමයි සල්. මොකටද ලෑස්ති? කඩාගෙන යන්න ඉස්සරහ. මොන වගේ වෙනකොටද කඩාගෙන යන්න ඕනේ? වැටෙන්න යනකොට නොදන්න තැනකට එනකොට. නොදන්න තැනකට ආව නම් එතන නිවන. තව එක චිත්තක්ෂණයක් ඉන්න ගිය මිනිහා නෙවෙයි ආපහු එන්නේ. ගිය ගෑණිත් නෙවෙයි ආපහු එන්නේ. අපිට අර ගිය රාමුවටම ගන්න ඕන නිසා තමයි නොදැන්න තැනට එනකොට දූවගෙන ආපහු එනවා. ඒක විනාඩියක් ඉන්න දන්නේ නැති දැන. එක එක චිත්තක්ෂණයක් සංඥාව නැති තැන හඳුනීම සහ හඳුන්වා ගැනීම නැත්නම් සම්පූර්ණ අලුත් වීමක් වෙනවා. හොඳයි. තව වෙන ප්‍රශ්න නැත්නම් අපි ඉතින් සතිವಾರය સમાપ્ત කරනවා. කාට හරි විනාඩි 15ක් විතර කල් තියෙනවා අවශ්‍ය දෙයක් තියෙනවා මේ අද අපි කියපු රාමු ඇතුලේ සාකච්ඡා කරන්න ආතුගත වෙන ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් අපි ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා අපි තුනට මෙතන එකතු වෙනවා සාමූහික භාවනාවක් සඳහා ඒ අතරමැද කාලේ අපි සක්මන් භාවනාවට ගත කරනවා අපි තියෙනවද ප්‍රශ්න තියෙනවද කතා කරනවා ස්වාමීන් වහන්සේ මම මීට කලින් මේ රිට්‍රීට් එකට ආවා. අහයෙන් කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මීට කලින් මම මේ පිම්බීම හැකිරීම තමයි මූල කර්මස්ථාන විදිහට භාවිතා කළේ. එතකොට මුලම කියන්නේ අර පිම්බීමේ මුල මැද අග ආපහු පටන් ගන්න ස්ථානේ එහෙම හොඳට ප්‍රකට වුණා. ඊට පස්සේ අර ටික කාලේ කියන ටික වෙලාවක් භාවනා කරද්දී ඒක නොදැනී ගියා. ඊට පස්සේ හිතට අර ටිකක් සංසිඳිලා ටිකක් අර කළු වලාවකින් වැහිලා එහෙම අර ටිකක් ඒ ස්ථානේ රැඳින්න පුළුවන්කමට ලැබුණා. ඊට පස්සේ මට කමඨහං සුද්ධ කරද්දී ස්වාමීන් වහන්සේ ලබා දුන්නා මේ ධාතු බලන්න කියලා. ඒකෙදි මම ඊට පස්සේ ගෙදර ගිහිල්ලා තමයි භාවනා කළේ ස්වාමීන් වහන්සේ. මට එතකොට ප්‍රකට වුණේ මේ වායෝ ධාතුව. ඒ අවස්ථාවේදී අර හුස්ම ගොඩක් ටිකක් අර අමාරුවට වගේ දැනුනේ කියන්නේ අර නියන් අර උගුරට හරි අමාරු නියන් අර වැඩිපුර නිකක් අර ගුඩුස් යනවා කියන්නේ අන්න ඒ වගේ තුනා ඒ කියන්නේ ඒක ටිකක් අර නියන් අර ગેස්ට්‍රික් ඇවිස්සුණා වගේ තුනා ඊට පස්සේ මට හිතුණා මක් හරි ඒ කියන්නේ ඇත්තට මේ ඒ වෙලාවට ටිකක් අර අපහසු හුඟක්ම දැනුණා ඊට පස්සේ මං ආයේ දාත් බලන්න ගියේ නැහැ ඇත්තටම ස්වාමීන් වහන්සේ ඊට පස්සේ සතියක් විතර මම එහෙම එක නවත්තලා තිබුණා. මෛත්‍රී භාවනා වගේ කරලා පොඩ්ඩක්. ඊට පස්සේ මම කරේ ආපහු මේ පිම්බීම හැකලීම විතරයි. දැන් අදත් මම ඒක විතරයි කලේ සමින්හස මට දැනගන්න ඕනේ අර ධාතු බලන එක මං වැරදීද කරලා තියෙනවා එහෙම නැත්නම් ඔබ වහන්සේගෙන් දැනගන්න ඕනේ ඒක කොහොමද කරන්නේ කියලා අපිට පිම්බීම හැකිරීම බැලිම සහ ධාතු මනසිකාන කියන්නේ දෙකක් කියලාද හිතෙන්නේ එකක් කියලාද? සමිනාස කියන්නේ එකම එකක පොඩ්ඩක් ඉදිරියට යෑමක් කියලායි කොයි එක කොයි එකට වැඩිය ඉදිරියෙන් කියලාද හිතෙන්නේ? පිම්බීම හැකිලීමට වඩා ඉදිරියෙන් යන ඒවා කියලා ධාතු බැලීම. ඔය ඒක නිසා පිම්බීම හැකිලීම නතර වෙනකන් ඉඳලා කරන්න බෑ ධාතු මනසිකාරය කියන එක. පිම්බීම හැකිලිම ගත්තත් ආනාපානෙ ගත්තත් සක්මන කෙරුවත් ඔක්කොම ධාතු මනසිකාරය තමයි. ඒ නිසා අපි අර ඒකම වෙනස් ක්‍රමයකට බැලීමක් විතරයි තියෙන්නේ. අපිට මේ පුළුවන් පිම්බීම හැකිලිම ගත්තාම ඒක හිතලා කරන එකක්ද ඉබේ කරන එකක්ද? ඉබේ කරන එකක් නම් ඒක වායෝ පොට්ටබ්බ ධාතුවේ ක්‍රියාකාරකමක් තියෙනවා ආනාපාන වෙන්න පුළුවන්. අවිජිනකොට සක්මන් කරන ගොඩක් කරලා පටවි ධාතුවේ ක්‍රියාකාරකමක් තියෙනවා. ඉතින් අරකම තමයි වෙන විදියකට කියවනක් විතරයි තියෙන්නේ. කියන්නේ මෙතනදී වෙන්න ඉඩ තියෙන ධාතු මනස්කාරය කියලා ආයාස කරන්න ගිහිල්ලා තියෙනවා. ආයාස කරපු ගමන් ඇවිස්සෙනවා. දැන් අපි ආස්වාද ප්‍රසආසය වුණත් බලන්න කියපු ගමන් පේන්නේ නැත්තම් ආයාසයෙන් හුස්ම ගන්න යනවා. ඉතින් ඒකට ඉසි කැක්කුම් එනවා මේ බෙල්ල පිටිපස්සේ කැක්කුම් එනවා නිින්දයක් නැතුව යනවා. මේ ඇවිස්සිලක් සිද්ධ වෙනවා මේ ස්නායු පද්ධතිය පවා ඇවිස්සෙනවා. ඒ මොකද හේතුව මේ හුස්ම ආයාස කරලා. ඊට ධාතු මනසිකාර බලන පැත්තෙමුත් ආයාස කරන්න කියකමන් අපි ස්වභාවයේ බලනවා වෙනකොට કૃතිම දෙයක් කරනවා වෙනවා. එතකොට ඇවිස්සෙනවා. ඒවා ඉතින් මහා ලොකු ස්ථිර වෙනස්කම් නෙවෙයි. හැබැයි ස්ථිර වෙනස්කම් දක්වා යන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ වෙලාවේ අපි ඒක නතර කරලා දාන්න ඕනේ. ඒක නිසා පිම්බිම හැකිලි බලන්න. ඒකල පිම්බිම හැකිලිම විස්තර කරන්න බල උත්සාහ කරන්න පුළුවන් ද බලන ධාතු මනසිකාරට යන්නේ නැතුව විස්තර කරන්න. විස කරන ක්‍රමයක් නැහැ. පිම්බේ හැකිලි විස කරන ධාතු මනසිකාරය තමයි එළියට එන්නේ. එහෙම නැත්නම් ගහලා එළවන ඌව නෙමෙයි කියන්නේ හොඳට පිම්බීම හැකිලි බලලා කියපංක මොනද? මං ඇහුවොත් දැන් පිම්බීම හැකිලිම දැකලා හොඳට පිම්බීම හැකිලියට මුණට මුණ දාලා ඉන්න වෙලාවක දැක්කොත් කොහොමද පිම්බීමෙන් හැකිලින් වෙන් වෙන්නේ කියලා ඇහුවොත් කොහොමද උත්තර දෙන්නේ? මොකද්ද වෙනස පිම්බීම වාරේ සහ හැකිලෙන වාරේ? පිම්බිම් වාරයේදී අර මේ ගත කරන කාලය අඩුවට දැනුනේ. තද වෙන වෙලාව. එහෙමයි. තද වෙන වෙලාව කියන්නේ ධාතු වශයෙන් කියන්නේ මොකද්ද? තද වීමක් නිසා. ඝන වීමක් තද වීමක් වගේ ධාතු වශයෙන්. ඒ තමයි. ඉතින් අපිට විස්තර කරන්න වෙන්නේ පිම්බීම හැකිලිම ධාතු හරහා තමයි. මේ වෙනස කියන්න ගියත් ධාතු හරහා වෙනස් කරන්න වෙන්නේ. අපිට පුළුවන් මේ බඩ බැලුමක් වාගේ වෙනවා ආය ඇකිලෙනවා කියලා බබාගේ භාෂාවෙන් කියත හැකියි. නමුත් භාවනා භාෂාවට දානකොට තදවීම, තෙරපීම්, කම්පන, චංචල වගේ නේ කියන්න තියෙන්නේ. වැඩිහිටි භාෂාවෙන් ඉතින් ওই ටික තමයි ධාතු මනසිකාරය කියන්නේ. අපේ ධාතු මනසිකාරය කියන එකේ යටි අදහස මේ බඩ කටන ආය කියන්නේ නැතුව භාව ලක්ෂණ වලින් කතා කරනවා. ස්වභාව ලක්ෂණ වලින් කතා කරනවා. ගති වලින් කතා කරනවා. තද ගතිය, තද ස්වභාවය, තද භාවය නහය කටේ බඩේ නැහනේ. නිසා ධාතු මනසිකාට යනකොට බබාගේ භාෂාව අයින් කරලා වැඩිහිටි භාෂාවට යනවා. නිසා ධාතු මනසිකාරය වශයෙන් කතා කරන්න ගියාම නහයද තද වෙන්නේ, කටේට තද වෙන්නේ, බඩේට මේ තදවීම විතරයි දකින්නේ. එතකොට බාහිරේ තදවීමක්, ඇතුලේ තදවීමක් දෙකම එකයි. නිසා ධාතු මනසිකාරයට ගිහිල්ලා ධාතු මනසිකාරය ඉස්සරහට යනවනම් අභ්‍යන්තර බාහිර කියලා වෙනස නැතුව යනවා. ඒක රාහුල පුංචි ආමරණ බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ අජ්ජත්ත පටවි ධාතු, බහිද්ධා පටවි ධාතු, පටවි ධාතු රේවේසා. රාහුල ආධ්‍යාත්මික පටවි ධාතුව කියලා එකක් තියෙනවා. බාහිර පටවි ධාතු කියන දෙකම පටවි ධාතුමයි. ධාතු දන්නේ මේ අභ්‍යන්තර බාහිර කියලා. අපි තමයි නන්දාන්නේ. ඒ නිසා ධාතු මනස කාට කියලා කතා කරුවොත් ඒක විශ්වගත භාෂාවක්. දෙයියොත් කතා කරන්නේ භාෂාවෙන්, බ්‍රහ්මොත් කතා කරන්නේ භාෂාවෙන්, ආර්යනාංශලා කතා කරන්නේ ඒ භාෂාවයි. පෘථග්ජනයා විතරක් මේ කටබඩ නහය දාගෙන මේක අවුලක් ඇති කරගන්නවා ඊට පස්සේ ඉතින් ලෙඩ. ධාතු මනසිකාරය කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ. ඉතින් අපිට ඒක බලන්න බැරි ධාතු මනසිකාරය මතු කරගන්නා දාජින් පුම්බන්න පටන් අර ගන්නවා. ඉතින් ඊට පස්සේ ඉතින් ලෙඩ වෙනවා. ඒ නිසා පිම්බීම හැකෙනම කරන්න ඒ කරන ගමන් හැමදාම පරියන්කයකට පස්සේ වාක්‍ය දෙකක් ලියන්න කොහොමද පිම්බීමෙන් හැකිරීම වෙන් වෙන්නේ. එහෙම නැත්නම් මම දැන් වෙන දෙයක නෙවෙයි, සද්දෙක නෙවෙයි, වේදනාවක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි. මම දැන් පිම්බීම හැකිලිම ඉන්න බව දන්නේ මොකෙන්ද කියලා. මේ සද්දයක් නෙවෙයි පිම්බීම හැකිලිම. වේදනාවක් නෙවෙයි පිම්බීම හැකිලිම. හිතවිල්ලක් නෙවෙයි පිම්බීම හැකිලිම කියලා පිම්බීම හැකිලිම ඉන්නකොට පිම්බීම හැකිලිම බව දන්නේ කොහොමද? ආස් පිම්බේ ඉන්නකොට හැකිලිම නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා අන්න ওই විස්තරේ ඉදිරිපත් කරන්න ලියන්න. එතකොට ඔය පිම්බීම සහ පිම්බීම හැකිලිම සහ ධාතු මනසිකාර කියන දෙකම එකක් බාටපත් වෙනවා. එතකොට අර විකෘති එන්න විදියක් නැහැ. සංඝස තෙරුවන් සරණයි. හොඳයි අපි එවන පැයකුත් විනාඩි 5ක් විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. සක්මණෙන් පස්සේ තුනට නැවත රැස් වෙනවා. පරියන්ක භාවනාවට ඒ මතක් කිරීමත් එක්ක අපේ පළවෙනි ධර්ම විචාර ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලීමව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.